ඊළඟ කාලිංග මහත්මයා අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස සනත් මට දැන් බන්දුල මල්ලිකා උපාසිකාවත් ඒ වගේම විසාකා උපාසිකාවත් අතර ඇති වූ ඒතර අර දුක විඳදරා ගැනීමේ සිද්ධියේදී මම දැල්ලා ස්වාමීන් වහන්සේ මම හරිද කියලා මේ මම අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ අතනදී අර සෝවාන් වුණත් සන්නා සංඥා විපල්යාසය කියන්නේ තා අනිත්‍ය දුක්ඛ අනාත්මය ඒකත් තව කොටස් කීපයකට බෙදනවා නේ ස්වාමීන් සංඥා චිත්ත දිට්ටි කියලා. ඒ අවස්ථාවේදී නිසාදාර විසාකා උපාසිකාවට දුක ඇති වුණෙත් බන්දුල මල්ලිකාට දුක දරා ගැනීමට හැකි වූ ඒ ස්වාමීන් වහන්සේ. ඒ කරුණු අනුවද ස්වාමීන් වහන්සේ දැන් දැන් රහතන් වහන්සේලා ගත්තාම රහතන් වහන්සේලා අතර ඉන්නවානේ රහතන් වහන්සේලා සහ මහරහතන් වහන්සේලා කියලා. එතකොට මොකද්ද වෙනස තියෙන්නේ දෙදෙනාම රහතන් වහන්සේලා. රහතන් වහන්සේලා කියන්නේ අවිද්‍යාව තෘෂ්ණා ප්‍රහාණය කළා. සියලුම කෙලෙස් ප්‍රහාණය කළා. කෙලෙස් ප්‍රහාණය කළාට සමහර රහතන් වහන්සේලාගේ ප්‍රඥාව අධිකයි. එතකොට මේ ප්‍රඥා අධිකභාවය නිසා උන්වහන්සේලා චතුපටි සම්බිදා අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියන මේ කෞශල්‍යය. ඒ නිසා උන්වහන්සේලාට දක්ෂතාවය තියෙනවා අනෙකුත් රහතන් වහන්සේලාට වඩා මේ ධර්ම කාරණා විනිවිද දකින්නට සහ අන් අයට ඒවා වැටහෙන හැටියට පැහැදිලි කරලා දෙන්න. ඒතර උන්වහන්සේලා ප්‍රඥාවේ අධික අධික භාවය මත තමයි මේ මහරහත් කියලා හඳුන්වන්නේ. ඉතින් ඔය ප්‍රභේදය සෝවාන් පුද්ගලයන් අතරත් පවතිනවා. දැන් ආනන්ද හාමුදුරුව සෝවාන් වෙනකොටම උන්වහන්සේට අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියන පංචාභිඥාවන් උපදිනවා. එතකොට සාමාන්‍යයෙන් පංචාභිඥා ලැබෙන්නේ රහතන් වහන්සේලා. හැබැයි උන්වහන්සේට සෝවාන් ඵලයත් එක්කලාම ලැබෙනවා. එහෙම අය තවත් කීප දෙනෙක් ඉන්නවා. එතකොට ඒ සුවිශේෂ අවස්ථා. ඉතින් අන්න ඒ වගේ බඳුල මල්ලිකාව සෝවාන් ඵලයටපත් වුණා විතරක් නෙමෙයි, එය සාංශාරික වශයෙන් ඒ දරා ගැනීමේ හැකියාව ඉතින් ඒක දැන් සමහර විට අපට අවසාන භවයේ ඔක සිද්ධිය දැක්කට මොකක් හරි සාංශාරික කර්මයක් එක්කලා සමහරට ආත්ම කීපයකම ඇට ඔය සිද්ධිය වෙලා තියෙන්න පුළුවන්. ඒතර ආත්ම කීපයක හුරුව තියෙනකොට ඒ අනුක්‍රමයෙන් ඒක දරා ගන්න මනස පුහුණු කරලා ඇති. ඉතින් ඒ කතන්දර ටික අපි දන්නේ නැහැනේ කොහොමද ඒක වෙලා තියෙන්නේ කියලා. අපි දන්නේ මේ අවසාන භවයේ සිද්ධිය විතරනේ. එතකොට විසාකාවගේ ජීවිතේ ඊට වඩා වෙනස්. එය බොහොම බැඳීමෙන් ස්නේහයෙන් අර මුණුබුරු මිරිමියන් පව පවත්තන්නේ. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ අහනවනේ විසාකාවේදී ඇයිද මේ කනගාටු වෙන්නේ? එතකොට කියනවා මිනිබිරියක් මැරුණා කියලා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා විසාකාරණි ඔබ කැමතිද මේ මුළු දඹදිවම ඉන්න අය ඔබේ මිනිබිරියන් වෙනවා නම් මුණුබුරු මිනිබිරියන් වෙනවා ඊට පස්සේ කියනවා ස්වාමීනි කොච්චර මම කැමතිද එහෙම වෙනවන එතකොට බුදුහාමුදුරුවෝ අහනවා විසාකාරණි ඔබ දන්නවද අද මේ එක දවසට මේ මුළු දඹදිව කී දෙනෙක් මැරිලා ඉන්නවද කියලා ඉතින් ඔබට මේ එක්කෙනෙකුගේ වියෝ මේ තරම් පීඩාවක් වෙනවා නම් මුළු දඹදිවම ඉන්න ජනතාව ඔබේ මුණුබුරු මිනිබිරියන් වුණා නම් එහෙම අද ඔබේ දුක කොච්චර කී ගුණයකින් වැඩි වෙයිද ඉතින් අන්න ඒ විදිහට සෝවාන් වුණත් ඇගේ ඒ ඒ ප්‍රඥාව විහිදෙන ස්වභාවය ඒවේ අඩු වැඩිකම් වෙනස්කම් තියෙනවා එහෙමයි සවන්හන්ස ඒ කියන්නේ අර එතකොට අර මම ඇහුවා වගේ සවන්හන්ස අර මේ සන්නාදිත්‍ති විපල්ලාස ටික සන්නාදිත්‍ති චිත්ත කියන වෙදීමානුව නෙමෙයි විපල්ලාස වෙන්නේ අනිච්චේ නිච්ච සංඥේ. ඒ කියලා කියන්නේ අනිත්‍ය බව අනිත්‍ය හැටියට නෙවෙයි නිට්ටය හැටියට දකිනවා. ඊළඟට දුක්ඛ සුඛය හැටියට දකිනවා. අනාත්ම ආත්ම හැටියට දකිනවා. දැන් සෝවන් වෙච්ච හැම කෙනෙක්ම ඒ ත්‍රිලක්ෂණය નિවරදිව දකින්න පුළුවන් මට්ටමක ඉන්නවා. හැබැයි එහෙම හිතියා වුණාට හැම මොහොතකම ඒවා නිරන්තරයෙන් ප්‍රත්‍යක්ෂ කර කර ඉන්නව නෙමෙයිනේ. ඒ නිසා ඒ අය තුල තවම අවිද්‍යාව ਸਰව සම්පූර්ණයෙන් දුර වෙලා නැති නිසා කාමරාග පටිග තවම ඉතුරු වෙලා තියෙන නිසා අර ධර්ම මනසිකාරය අවදි කරගන්නට දක්ෂ නොවුනොත් එහෙම අර දුර්වල ක්ලේශයන් මතුවෙන්න පුළුවන්. හැබැයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස මොන හේතුවක් නිසාවත් මතුවෙන්නේ නැහැ. මොකද ඒවා මූලයත් එක්කලා හොසි කරලා තියෙනවා. ඒවා නැවත මතුවෙන්නේ අර තියෙන ඒවා මතුවෙන්න පුළුවන් අර ධර්ම මානසිකාරය නැති වුණා දැන් දැන් අපිට අපි ප්‍රතජන පුද්ගලය හැටියට පවතින තාක්කල් අපිට යෝනිසෝ මනසිකාරයකින් තොර වුණොත් අපට ඕනම ක්ලේශයක් මතුවෙන්න පුළුවන්. සෝවාන් පුද්ගලයාට යෝනිසෝ මනසිකාරය ඇතත් නැතත් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස මතුවෙන්නේ නැහැ. හැබැයි කාමරාග පටිඝයන් ඒතනත්තට මතුවලා එන්න පුළුවන් යෝනිසෝ මනසිකාරය නැත්තම්. ඒක තමයි විසහකාවට වෙන්නේ මේ විසහ පැහැදිලි පැහැදිලි ස්වාමීන් වහන්සේ මට දැන් තේරුණා ස්වාමීන්